කරා. තේරුවන් සරණයි. එතකොට මෙන්න මෙහෙමයි මේ අපේ හඳුනේ වෙන්න ඕනේ. කර්මස්ථානයක අපි කටයුතු කරනවා කියන්නේ අපි හැම මොහොතෙම අපිට එන ආරම්මණය. ඒ කර්ම දැන් මේක තමයි ආරම්මණය තමයි අරමුණ තමයි ඒ අරමුණ තමයි එතකොට අපි මේ ඒ ඒ මොහොතේ ක්‍රියාව ඒ සංකාරය. ඒක තමයි අපේ ඒ තන තියෙන ඒ අරමුණ තමයි එතකොට දෙයක් කරගන්නේ. දෙයක් තියෙනවා කියන්නේ එතන සංකාරයක් තියෙනවා. එතකොට සංකාරක් කියන්නේ දෙයක්මයි. එතකොට වචී සංකාර වචනේත් දෙයක් වෙලා. එතකොට අපි මොකද හිතුවොත් මනෝ සංකාර ඒකත් දෙයක් වෙලා. එතකොට අපි මේ ආරි භූමිය තුළ අපි පෘථග්ජන භූමිය තුළ අනුසෝතය තුළ එදිනෙදා හැම පෘථග්ජන මිනිස්සෙක්ම ලෞකික භූමිය තුළ මේ හැමතිස්සෙම සිතට එන අරමුණු දෙයක් කරගෙන තමයි ඉන්නේ. එතකොට හිතන එකත් දෙයක් කරගෙන. හිත හිත ඉන්නවා. එතකොට කතා කරන එකත් දෙයක් කරගෙන. එතකොට වැඩක් කරන්න කියත් දෙයක් කරගෙන. එතකොට මේ වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර. සබ්බ සංකාරම හැම ඉරියව්වෙම සතර ඉරියව්වෙම දෙයක් නිරූපණය වෙනවා. මමත් ඉන්නවා. ගියත් තියෙනවා. අම්මත් ඉන්නවා. දරුවොත් ඉන්නවා. ඒවත් තියෙනවා මේවත් තියෙනවා හිතන ඒවත් තියෙනවා කියන ඒවත් තියෙනවා ඔක්කොම තියෙනවා ඉරක් තියෙනවා හඳක් තියෙනවා ලෝකයක් තියෙනවා සත්තුත් තියෙනවා දන්නේ නැති ඒවා පවා තියෙනවා කියලා හිතන්නේ දිව්‍ය ලෝකයක් කියලා තියෙනවා නිර්යක් කියලා තියෙනවා ඔක්කොම තියෙනවා හැබැයි පටිසෝතය කියන්නේ ඒක නෙමෙයි දැන් ඔය තියෙනවා කියන එකම තමයි සත්ත්ව කියන්නේ ජීවත් වෙනවා කියන්නේ ඉත්ත භාවය කියන්නේ ඉති රූපං කියන්නේ තියෙනවා රූපයක්. දැන් බුදුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා භික්ෂුන් වහන්සේලාගේ රූපං නිච්ඡං වා නිච්ඡං වා මේ රූපේ තියෙනවද නැද්ද? අන භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා අනිච්ඡං බන්තේ. තියෙන රූපයක් නැහැ. ඒ රූපේ කියන්නේ රූපාරම්මනේ. ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. අරමුණු හයෙන්ම, ద్వාර හයෙන්ම එන්නේ කුමන ශබ්ද සිතක්ද වර්ණ සිතක්ද ගන්ධ සිතක්ද රස සිතක්ද පොට්ටප සිතක්ද ඒ කුමන සිතක් ආවත් ඒක දෙයක් කරගෙන ඉන්නේ හැම සිතකම දෙයක් තියෙනවා දැක්කොත් ඒකත් දෙයක් ඇහුනොත් ඒකත් දෙයක් ඒක අපි හැමදෙස්සම ජීවත් වෙනවා ඒ කියන්නේ පිනවනවා පොළොම් භවිකා භවය කියන්නේ දෙයක් කියන එකමයි ඒතර පොළොම් භවිකා කියන්නේ හැමතිස්සම දෙයක් දෙයක් කරගෙන ඉන්නේ මේ මොහොතේ දෙයක් තියෙනවා. ඊගා මොහොතේ දෙයක් තියෙනවා. හැමතිස්සෙම දෙයක් තියෙනවා. දෙයක් තියෙනවා කියන්නේ මාත් තියෙනවා ජීවත් වෙනවා. දැන් මේක තමයි සත්‍ය කියන්නේ. ඉත්ත භාවය. තියෙනවා ජීවත් වෙනවා භවයක් තියෙනවා. ඉත්ත භාවය කියන්නේ තියෙනවා ඉති රූපක් තිතියක් තියෙනවා. ඔය වචන ඔක්කොම එකමයි. ඒකමයි භවය කියන්නේ. පොත කියන්නේ පොත පොත කියලා දෙයක් තියෙනවා. දෙයක් තියෙනවා ඒ පොත කියන භවය තියෙනවා. පොත මේසේ ඇඳ ඉර හඳ ගහකොළ සේරම භවේ. එතන ಜಾතිය. පොත කියන ಜಾතිය. ඒ ಜಾතිය දෙයක් කරනකොට පොත කියන භවයක්. ඒ කියන්නේ භවයක් කියනකොට මාත් තියෙනවා. ඒ දෙයක් තියෙන කාටද? මට. එතකොට ඒ තමම ඒසෝ අමස්මි අමේසවත්ත. මම ඒක මගේ. එතකොට ආත්මික තියෙනවා මගේ ආත්මය. හැම මේ ඔක්කොම දෘෂ්ටියක් බලනකොට. කොහොම දෙයක් කොහෙවත් නැහැ. දැන් අපි ගත්තොත් පොත කියන්නේ શબ્දයක්. ඇහැට එන්නේ වර්ණයක්. શબ્දයයි වර්ණය කියන්නේ චිත්තයක්. එළියේ තියෙන එකක් නෙමෙයි. නමුත් අපිට දැනෙන්නෙම මේක තියෙනවා. කොහෙද තියෙන්නේ? ඒතර අපි ගන්න එළිය. තියෙන එළිය. ඒත් එහෙම තියනවාද දෙයක් එළියේ? අඹ ගහක් එළියේ තියනවාද? එහෙනම් වෙන ජාතිකයෙක් ඉංග්‍රීසි ජාතිකයෙක් ඇවිල්ලා මැංගෝ ට්‍රී කියන්නේ බුක් කියන විදියක් නැහැ. එහෙනම් එතන තියෙන්නේ පොතයි අඹ ගහයි. චීන ජාතිකෙක් ඇවිල්ලා චාන්චීන් ගාලා එහෙම කියන විදියක් නැහැ. එහෙම දෙයක් එළිය කොහෙවත් නැහැ. භාෂාව શબ્ද කියන එක ඇත්තක් නෙමෙයි. ඒක මේ අපිට දාන සද්ද අපිත් දානවා. ප්‍රතිකම්පනය. ඒකේ ආත්ම කතාවක් නැහැ. શબ્දක කොහෙන්ද ආත්මයක්? වර්ණක කොහෙන්ද ආත්මයක්? ශබ්ද වර්ණ උණුසුම සීතල තද ගතිය ගඳ රස ditta sutta muta. දැකපු දේ, ඇසුණු දේ, දැනුණු දේ. දෙයක් වෙන්නේ නැත්තම් shabdේ shabdයක් විතරයි, වර්ණේ වර්ණයක්ත් විතරයි, දැනීම දැනීමක් විතරයි. මේ දෙයක් වගේ දැනෙන එක කොහෙවත් තිබුණ එකක් නෙමෙයි. shabdයක් විතරයි එන්නේ. පොඩි දරුවට එන්නේත් එච්චරයි. මොන්ඩිසෝරි යනකොටත් ඔය කියන උගන්න කියන ඔක්කොම shabd ටිකුයි වර්ණ ටිකුයි විතරයි. මෙන්න මේක දකිනවා නම් හැම මොහොතෙම දෙයක් හම්බ වෙන්නේ දැන් අපිට තියෙන ගැටලුව ඔබ වහන්සේටත් එහෙමයි හැම භික්ෂුන් වහන්සේ නමකටම මේක තියෙනවා ඒක තමයි ගිහි ජීවිතයේදී ගිහි වතේදී අපි දන්නවා ගේ සිත ස්වභාවය පෝනෝ භවිකා භවයක් තියෙනවා හැම මොහොතෙම භවය හැදෙනවා මේක භවය කියන්නේ තියෙන එකක් නෙමෙයි එතන එතන සකස් වෙනවා තියෙනවා කියලා අපි ගන්නවා. එතකොට ඒකට නන්දියක් තියෙනවා නන්දි රාගසගත. එතකොට ඒක නන්දියක් තියෙනවා කියන්නේ ඒකට කැමැත්තක් තියෙනවා. කැමැත්ත අකමැත්ත දෙකම තියෙන්නේ උද්දීපනයක්. එතකොට පොනෝභවික නන්දි රාගස තත්ත්‍රාපි නන්දනී කිය එතන එතන එතන එතන මේක සකස් වෙන එකක්. එතකොට මේ මේක අපි දැන් යෝගාවචර භූමියට එනකොට නෙක්ඛම්ම සිතට එනකොට අපි අනුසෝතය තුළ තමයි හැමතිස්සෙම තියෙනවා කියන එක. දැන් අපි පටිසෝතයට එනකොට හැම මොහොතම දකින්න ඕනි නැත් මේම තියෙන දෙයක් නැති බවමයි. හැබැයි මේක මේක දකින්න ඕනි සත්‍යමයි යථා භූත ඥානෙ. යථා කියන්නේ යථා ආකාරය. භූත කියන්නේ මැවෙන ආකාරය. මේක මැවෙන එකක්. කොහෙවත් තියෙන එකක් නෑ. ඒතකොට මේ වචනේ පවා කියවෙන්නේ මැවෙන එකක් තියෙන එකක් එතකොටත් වචනේ දෙයක් වාගේ තමයි එන්නේ. දැන් පොත කියනකොට කවුරුත් කියන්න ඕනේ පොත තියෙනවද නැද්ද කියලා. අයි පොත කියන්නේම තියෙන බව තමයි. එතකොට මෙන්න මෙතන මේ භාෂාව බොහොම පරිස්සමෙන් අපි අඳුර ගන්නවා. එතකොට අපිට ආරාණෙදි තියෙන දේ තමයි හැම මොහොතෙම අපිට කරන්න දෙයක් ඕනේ. අපිට හිතන්න දෙයක් ඕනේ. අපේ අපි හිතියේ එතන අනුසෝතේ හැම මොහොතම සිතුවිලි වල දෙයක් හිත හිත හිටියා. අපි දැන් අනුසෝතය තුළ හැමත මොහොතේම අපි කතා කරනකොට දෙයක් තිබුණා. කරන්න දෙයක් තිබුණා. හිතන්න දෙයක් තිබුණා. දැන් අනුසෝතයෙන් අපි පටිසෝතයට එනකොට අපි ගේහසිතෙන් එකම සිතට එනකොට ඒ කියන්නේ අපි පෘථග්ජන භූමියෙන් ආර්ය භූමියට එනකොට අපි හඳුනා ගන්න ඕනේ මෙතනදී අපිට දෙයක් නැහැ. දෙයක් නැති වෙන්නේ ශබ්ද වර්ණ වලට ගන්න නිසායි. ආයතන ටික වෙන් කරනවා. ආයතන වලින්ම තමයි දෙයක් හදාගත්තේ. සලායතන ලෝකෝ ලෝකෝ. ඒතර සලායතන නිරෝධෝ නිබ්බානෝ කියනකොට ආයතන ටික වෙන් කරනවා. ආයතන කියන්නේ ශබ්ද, වර්ණ, ගන්ධ, රස, පහස, උණුසුම, සීතල, ගඳ ශබ්ද, වර්ණ, ගන්ධ, රස, පහස. එතකොට ශබ්දයක් වර්ණයක් එකට එකතු වෙලා ගන්න රස මේ වයින් තමයි අපිට දෙයක් හැදෙන්නේ. හැබැයි ඒක සලායතන ලෝකේ. සබ් රූප ලෝකේ, ශබ්ද ලෝකේ, ගන්ධ ලෝකේ, රස ලෝකේ. උණුසුම සීතල පහස දැනෙන ලෝකේ. හැබැයි ඇස්පේ නැති කෙනාට වර්ණ ලෝකේ නැහැ. කන් ඇහැ නැති කෙනාට ශබ්ද ලෝකෙත් නැහැ. අනිත් ඒවත් එහෙම. හැබැයි ඒක තමයි ලෝකේ කියන්නේ. ඒක තමයි සලායතන ලෝකෝ ලෝකෝ කිව්වේ. මහන්නේ ඇස ලෝකය කිව්වෙත් ඒකයි. සලායතන කියන්නේ ඇස කන දිවනාසයයි. ඇස කියන්නේ පේන බව. මස් ඇහැ නෙමෙයි. කන කියන්නේ ඇහෙන බව. නාසය කියන්නේ ගන්ධය දැනෙන බව. එතන මෙන්න මේ විදිහට එතකොට මේ ඇස ලෝකයයි කිව්වෙත් සලායතන ලෝකය කියන එකම තමයි. ඇසේ උපතයි මහන්නේ උපත කිව්වෙත් සලායතන වල උපතම තමයි. අසින් බලලා දෙයක් කියලා ගත්ත එකමයි ආයතන කෘත්‍යය. තින්න සංගති පස්සෝ කියපේ. අහෙන් බලන බලනකොට අපිට පේන බිත්තියක්, පුටුවක්, මේසයක්, අඹ ගහක්, දරුවෙක්, අම්මා, ගෙදර මේ ලෝක සංඥා. මේ ලෝක සංඥා. මේවා දෙයක් කරගත් එකයි ලෝකේ සංඥා වෙන්න හේතුව. හැබැයි සබ්දක කොහෙන්ද එහෙම එකක්. එහෙම එකක් සබ්දක නැහැ. ශබ්ද ශබ්දයක් විතරයි. වර්ණ එක කොහෙන්ද එම් එකක්? ආලෝක හැඩතලයක එහෙම එකක් නැහැ. අපේ ආයතන පහෙන්වත් එහෙම එකක් එන්නේ නැහැ. තියෙන එකක් කොහෙවත් ආවේ නැහැ. හැබැයි ඒක අපිට අය ආරෝපණ බන්ධන බලයක්. මේකට මේක ඇත්තටම අර පෙන්නන මේක විශාල වේගයක සිද්ධියක්. පේනවා කියනකොට ඇහැ ප්‍රසාද වෙනවා කියනකොට තප්පරයට කෝටි වාරයක් 25ක් වෙනවා. ශබ්දෙත් එහෙමයි. කංශක පටල හෙල්ලෙන එක. ගන්ධේ රස පහස සේරම මේ මොහොතේ ස්පාක් එකක්. ඒ ස්පාක් වෙන ඒකට ස්පාක් වෙනකොට එකට එන එකක්. අර අහස මෙතන විදුලක් කොටනවා වගේ වැඩක්. වේගෙන් විදුලි කෙටුවොත් දිගටම නවතින්නේ නැතුව හුස්ම වැටෙනකම් මොකද වෙන්නේ? ඒතර එනව නේද පොඩි අර බල්බ් එක අර ඇතුලේ ස්පාක් කරනකොට ලයිට් එකක් පත් වුණා. අන්න ඒක තමයි ආත්මය කියන්නේ. ආත්මය කියන එක අපිට මේ මොහොතේ අපිට ආත්මයක් තියෙනවා. මේ මම ඉන්නවා. මේ මම භාවනා කරනවා. මේ මම නිවන් දකිනවා. අපි කතා කරන්නේ නිවන් දකිනවා කියලා දෙයක් කරගෙනයි. අපි බලනකොට භාවනා කරන්නේ දෙයක් කරගෙනයි. අපි බලනකොට දැන් මේ ඔක්කොම දෙයක් කරගෙන. මෙන්න මේක තමයි දකින්න හැබැයි දෙයක් කරගත් එකම තමයි ආත්මීය අපේ රැවටීම ඒකමයි අපිට ගින්නක් තියෙන්නේ. දුකක් එන්නේ. ඇලෙන්නේ, ගැටෙන්නේ. ඒක දුකෙන් මිදෙනවා කියන්නේ දෙයක් නැති බව දකින එකයි. එහෙනම් අපි දකින්න ඕනේ ශබ්දේ වර්ණේ ගන්ධේ රස පහස තුළ දෙයක් නැති බව. එහෙනම් ඒකයි සලායතන නිරෝධෝ නිබ්බානෝ කිව්වේ. අන චතුරාර්ය සත්‍යම දැන් හොතන තියෙනවා. දෙයක් කරගත්ත සමුදය කියන එක ඒකමයි දුක. හැබැයි දෙයක් නැති බව දකින එක නිරෝධය. ඒ දැකීමයි මාර්ගය. ඔන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒ කියන්නේ නිවන් දකිනවා. ඒ කියන්නේ හැම මොහොතෙම මේකයි දකින්න තියෙන්නේ. එතකොට දැන් භික්ෂුවගේ භූමිකාව වෙන්න ඕනේ හැම මොහොතෙම දෙයක් කරගන්න නැතුව කටයුතු කරන එක. දෙයක් කරගන්න නැතුව කටයුතු කරන එක. දෙයක් හම්බ වෙන්න බෑ. දැන් මේ ඇහෙන මේ හැම දෙයකම දැනෙන, පේන දෙයක් වෙන්න බෑ. දැන් යෝගාවචර භූමියේ කර්මස්ථානයක් විදිහට අපි වහන්සේට කිව්වා මේක ශබ්ද සිතක් කියලා හිතන්න. මේක වර්ණ සිතක් කියලා හිතන්න. මේක ගන්ධයක්, මේක රසක්, මේ ආයතන විදිහට දකින්න. මේ චක්කු විඥාන සිතක් එහෙම දකින්න කියලා. එතකොට එතන වෙන්නේ ඔන්න ඕකයි. එතකොට මම කියන ආත්මය හම්බ වෙන්නේ නැහැ. මේක ආත්ම දිට්ඨියක් තියෙන්නේ. අපි කිව්වේ ඒකයි හිතට මුකුත් කරන්න බෑ. හිතට වතුර බොන්න බෑ. හිතට බත් කන්න බෑ. හිතට ඇවිදින්න බෑ. හිත කරන්නේ හිතන එකක් විතරයි. හිත කියන්නේම දෙයක් කියන එකමයි තව පැත්තකින්. වතුර කියලා දෙයක් තියෙනවා. බඩගින්න කියලා දෙයක් තියෙනවා. දැන් ඒකට මේක දෙන්න ඕනේ. ඔය ඔක්කොම හිත දෙයක් කරගෙනයි කියන්නේ. මනෝද්වාරය කියන්නේ අර ශබ්ද වර්ණ එකතු වෙලා යන එක ආයි දෙයක් කරගත් එකමයි. ඒකමයි විඥානය කියන්නේ. විඥානේ දැනීම. දෙයක් කියලා දැනීම, පොත කියන දැනීම. චක්කු විඥානය කියන්නේ ආලෝකය විතරයි. සෝත විඥානය කියන්නේ ශබ්දේ විතරයි. ගාහන විඥානය කියන්නේ ගහඳේ. ඒතකොට දෙයක් නෑ මොකද්ද කියලා. හැබැයි මනෝවිඥානය කියන්නේ ඒක දෙයක් කියලා ගන්නවා. ඒකත් ద్వාරයක්. මේ දැන් අපිට සාමාන්‍ය විදිහට එදිනෙදා කටයුතු කරනකොට අපි දන්නවා මේක මේක මේක ශබ්ද අපි දන්නවා මේක පේනකොටම අපි දෙයක් මාන කනකොට මේක අන්නාසි. මනෝවිඥාණයෙන් එනවා. දැනුම නැති වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ ස්වභාවයත් ඒකමයි. සාමාන්‍ය පේන දේ පේනවා. ඇහෙන දෙත් ඇහෙනවා. අන්ධ වෙලා නැහැ, බීරි වෙලා නැහැ. දන්නවා මේ බිත්තිය කියලා. දන්නවා මේ කපුටෙක් කෑ ගහනවා කියලා. හැබැයි දැනුමක් තියෙනවා. මේ සේරම ආයතන ටික වැඩ කරන සිස්ටම් එක ඔක්කොම දන්නවා. මෙන්න මේ දන්නවා දැන් මේ වැඩ කරන සිස්ටම් එක අවබෝධ වෙනවා කියන්නේ. ඔන්න ඔය අවබෝධය තමයි සංකිතේ නිබ්බිදාය කියුවේ. නිවන කියන්නේ මේ අවබෝධය තුළින් මතුවෙන මිදීමක්. සංකිට්ඨේන නිබ්බිදාය. එතකොට නිවීමක් ගින්නක් නැතිවීමක් තමයි ගින්නක් තමයි නිවෙන්නේ. ගින්න තමයි දෙයක් කියලා ගත් එක. දෙයක් කියලා ගත් එක නැතිවීමයි නිවන් දකිනවා කියන්නේ. ඒක මේක මහා නුවණකටයි හසු වෙන්නේ. මේක එතකොට මේ දැන් යෝගාවචර භූමියේ අපි සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තයි මං කාසාවත් ගහිටවලා කසාවත දරන්නේ පැවිදි ප්‍රෝජාවට එන්නේ ඔය බික්කු කියන ස්වභාවය ඔය සබෑම භික්ෂුවක් වෙන්නේ මෙන්න මේ දැකලා මෙන්න මේ ආරෝපණයට නොවි අර බික්කු කෙලස් ෂේ කරන මග ඉන්නවා කෙලස් කියන්නේ ඇලෙන ගැටෙන රාගදේශ ඇලෙන ගැටෙන ස්වභාවයෙන් මිදෙන එක ඇලෙන ගැටෙන ස්වභාවයෙන් මිදෙන එක තමයි අකෝපචේතෝ විමුක්තිය කම්පණය වෙන්නේ නැහැ තව පැත්තකින් රාගදේශ මොහ ඡය වෙනවා කියන්නේ ඒකමයි. තණ්හාව ඡය වෙනවා කියන්නේ ඒකමයි. හැබැයි මේක නැති වෙන්නේ අර අවිද්‍යාව දුර වෙන්නේ. ඒ කියන්නේ දෙයක් නැති බවයි. දෙයක් නැති බවයි මෙතන දකින්නේ. මේක නුවණින් හසු වෙන්නේ. ධම්මචක්කුසේ කිව්වේ ඒකයි. මේක ධම්ම ධම්ම කියන්නේ දෙයක් නැති බව. ඒක ධම්ම ඇසින් බලනවා කියන්නේ ඒකයි. ධර්මයේ දකින්න ඇස ඒකයි. අන ධම්මචක්කුසේ ධර්මයේ දකින්න ඇස. දෙයක් නැති බව. ඒතර විඳවන්න දෙයක් නැහැ. දුක් විඳින්න දෙයක් නැහැ. තියෙන දෙයක් නැහැනේ. දැන් යෝගාවචරයේගේ එතකොට සිව්පසේ තියෙනවා. දැන් එයාට ගිහි ගිහි කෙනාගේ භූමිකාවේ නැහැ. යෝගාවචර භූමිකාවේ සිව්පසේ තියෙනවා. යාපනය තියෙනවා. ශරීර කුඩෝ නඩත්තු වෙනවා. දැන් පැවිදි ප්‍රෝජාව තුළ පහසුවක් තියෙනවා. සුඛා පටිපදා, කිප්පා විඥා. සුඛා පටිපදාව සුඛයි කියන්නේ ගිහියා දුක් විඳින්න ඕනේ, මුදල් උපයන්න ඕනේ. ගිහියට ගොඩක් කටයුතු වෙනවා මේ යාපනය සඳහා. හැබැයි පැවිද්දට සුඛාපටිපදා ගිහියට තියෙන්නේ දුක්ඛාපටිපදා. ගිහියා දුක් විඳිනවා. ගිහියට දුක්ඛාපටිපදා. හැබැයි පැවිද්දට තියෙන්නේ සුඛාපටිපදා. හැබැයි ගිහියටත් තියෙනවා කිප්පා අභිඥා. ගිහියටත් තියෙනවා දුක්ඛාපටිපදා කිප්පා අභිඥා හැබැයි. දුක්ඛාපටිපදා ගන්ධා අභිඥා දෙකම තියෙනවා. හැබැයි පැවිද්දටත් ওই දෙකම තියෙනවා. සුඛා පටිපදා හැබැයි. ওই පටිපදා සුඛ සහිතයි කියන්නේ හේතුව තමයි සිව්පසේ තියෙන එක. සිව්පසේ තියෙනවා. ඉන්න තැනක් තියෙනවා. කුසට ආහාරය තියෙනවා. එතකොට සේනාසන, එතකොට චීවර, පිණ්ඩපාත, ගිලනපත්. ඒතර